අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මේක 106 වෙනි නේවාසික වැඩ භාවන වැඩමුළුව කියලා මං හිතන්නේ 105 කියලා ලියලා තියෙනවා. කෙසේ නමුත් මේ වැඩ පිළිවෙලේ බලාපොරොත්තු වෙනවා මම මේ වෙනකොට මේ පිරිසට යෝගාවචර පිරිසට නිස්සරණ වනේ වෙනුවෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවායි කියලා නම් වශයෙන් කියනවා නම් පිරිස සීලයක සමාදන් කරවලා තියෙනවා. පිරිසට අවශ්‍ය කරන මූලික භාවනා උපදේශ ටික අහින්ට සාස්ත්‍රා තියෙනවා. ඒ වාගේම වැඩමුළුවට අදාළ වැඩමුළුවට අදාළ මූලික විවස්ථාවල් කාලසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක එක්කෙනෙකුට අලුතෙන් ආපු කෙනෙක් පැත්තෙන් බලනකොට ඉතින් වැඩ ගොඩක්. ඉතින් ඒක සම්බන්ධයෙන් ඔක්කොටම එක හා සමාන වැටහීමක් තියෙයි කියලා හිතන්න අමාරුයි. උදාහරණ වශයෙන් මේ සිල්පද 8ක් රකින්න ගියාම අලුතින් මේ හම්බ වෙලා තියෙන සිල්පදවල සීමාවල් මොනවද කොහොමද ඒවා රැකෙන්නේ කියන එක සමහරුන්ට ප්‍රශ්නයක්. ඒ වගේම පැයක් කමටහම් බණ අහගෙන ඉන්නකොට ඒකේ කියලා තියෙන කාරණා එක වෙලාවෙම හිතට වදින්නේ නැහැ. ඒක නිසා සමහර දේවල් ප්‍රශ්න. ඒක මේ විවස්ථාවේ ඇයි මේ වාඩි වෙලා ඉන්නේවා ඉඳගෙන ඉන්නේවා මේ මේ විදියට කාලසටහන් දාලා තියෙන්නේ ඇයි මේ නීති රෙගුලාසි දාලා තියෙන්නේ කියලා සමහරෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක සම්බන්ධව යම් කිසි කෙනෙකුට පැහැදිලි කිරීමක් විවරණය කිරීමක් විස්තර කිරීමක් අවශ්‍ය නම් මම ඉල්ලා හිටිනවා මේ වැඩමුළුවේදී අපේ කරන මේ ධර්ම සාකච්ඡාවේදී එහෙම නැත්නම් ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලේ ඒක පිළිබඳව විස්තර කරගන්නයි කියලා. ඇත්තට මේ ඊට අමතරව තව කෘත්‍යයක් මේකේ සිද්ධ වෙනවා මේ අපි මේ හම්බ වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ පොදු කමඨාන් සුද්ධ කිලිලක් කරනවා. තමන් භාවනා කරනකොට මතුවෙන භාවනා ප්‍රශ්න අපි ඉදිරිපත් කරගන්නවා. ඊටත් අමතරින් ඕනනම් තව එක කෘත්‍යයකට අපිට ඉඩ ගන්න පුළුවන්. අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ සම්බන්ධ අපිට අදාළ ධාර්මික ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා සාකච්ඡාට ගන්නවා. හැබැයි මූලධර්ම ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න යන්නේ මේකේ මොකද අපිට එච්චර වෙලා නැහැ බොහොම වැඩි පිරිසකට සුළු වෙලාවයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේදී කමඨහන පිළිබඳ ප්‍රශ්න, සිල් රකින්න සිල්පද පිළිබඳ ප්‍රශ්න, අපි ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් Tamange භාවනා කරගෙන යනකොට මතුවෙන කමඨහනට අදාළ ප්‍රශ්න තියෙනවනම් එතෙන් Tamange ජීවිතේට විශේෂයෙන් මේ අපි හුරු පුරුදු වෙන ආධ්‍යාත්මික ජීවිතයට ආගමික ආගමනුකූල ජීවිතයට අදාළ ප්‍රශ්න දෙනවා අපි සාකච්ඡා කරනවා. ඉතින් සාකච්ඡාවට පිරිසට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න පෙට්ටියට ලිඛිතව ප්‍රශ්න දාන්න පුළුවන්. එතකොට නමගම අවශ්‍ය කරන්නේ ප්‍රශ්න කල්යතෝ දාලා තියෙනවා. දෙවෙනි එක තමයි සභාව යන අතරේ මේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉවරනාට පස්සේ අපිට වෙලා ලැබුණොත් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට පුළුවන් අත උස්සපුවාම සංඥා කරපුවාම අපි මෙතන සූදානම් කරලා තියෙන මයික් එකක් අතර දෙනවා. ඒකට කතා කරපුවාම ප්‍රශ්නය සභාවේ කාටත් ඇහෙනවා. වාර්තාගත වෙන්නත් ලේසි. ඒ මයික් එකට කතා කරනකොට ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. මොකද මේ මයික් එකට කතා කිරීමත් ඉගෙන ගන්න වෙන නිසා. ඉතින් ඒකට උඟක් කාලවට සද්දේ හරි හැටියට ඇහෙන්නේ ඒ මොකද මේ මයික් එක මේ මේ තියෙන කෝණයට තියලා තමයි කතා කරන්න ඕනේ. එහෙම නැතුව පැත්තකට ගිහිල්ලා කතා කරාට ඇහෙන්නේ මේ මෙතන ඉඳගෙන කතා කරන ඒ නිසා ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් මේකත් ගලප ගන්න බැරි අපහසුකම් තියෙනවා. අලුතෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන අයට නමුත් මේ මෙතන ඉන්න පිරිසක ඉල්ලීමකට නෙවෙයි ඒක හුම්කම් දෙන්නේ මේ වාර්තාගත වෙන විස්තරේ ප්‍රශ්නේ සටහන් වෙලා නැතුව මම දෙන උත්තරේ විතරක් සටහන් වුණාට අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙනවා ප්‍රශ්නෙත් පුළුවන් විදිහට වාර්තාගත වෙන්න අරින්න කියලා. ඒ නිසා ලිඛිතව දුන්නොත් නම් අපි ලිඛිත ප්‍රශ්නේ ක්‍රමානුකූලව මයික් එකට කතා කරන එක නා කියනවා අපි උපාසක මාත්‍යක් කරાવી. මේ මම අදහස් ප්‍රකාශ කරන්නේ සභාවට ප්‍රකාශ කරන සභාවට ප්‍රශ්න ඉදිරිපත් කර නැත්තෝ පළවෙනියම සංඥාවක් කරන්න මට කතා කරන්න ඕනයි කියලා එතකොට මයික් එක දෙනවා. මයික් එක දැන්ට ඕෆ් කරලා තියෙන්නේ. ඒක බොත්තම තද කරලා තට්ටු කරලා බලන්න ඕනේ මයික් එක වැඩ කරනවද කියලා. ඊට පස්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ. මම මේ ටික අද පළවෙනි දවසේ නිසායි විශේෂයෙන්ම අලුතෙන් ආපු අය ගැන හිතලායි මතක් කරන්නේ. කලින් ආපු අයට මේකේ කිසිම අලුත් දෙයක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මේක තමයි සාමාන්‍ය ක්‍රමය කියලා. ඉතින් මේ මූලික විස්තර දුන්නාට පස්සේ අපි සභාවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. අපි රත්නසිරි මහත්තයා ඉල්ලා හිටමු. සතිವಾರය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට කරුණාවෙන් අවස්ථාවේ ස්වාමීන් වහන්සේ අතිගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම පළමුව සක්මන් භාවනාවේ විනාඩි 30ක් පමණ සිට පරියංක භාවනාවට පැමිණියා. එහිදී පළමු ඉරියව්ව සතිමත් කළා. ඉන් පසුව ආනාපාන සතිය ආරම්භ කළා. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කොට දැකීමටත් එහි දිග කොට භවයේ වෙනස් නමුත් දැක ගැනීමට පුළුවන් වුණා. තව ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය නතර වුණාසේ දැනුණා. ඒ අතර අත් දෙක තරමක් ඈත් වුණා. බෙල්ල හා හිස උඩ අතට ඇදී ගියා. ඒ අතර හිස් අවකාශයක සිටින බවක් දැනුණා. සිරුර සැහැල්ලු වුණා. ගරු ස්වාමීන් වහන්ස මෙසේ හුස්ම රැල්ල සංසිඳී ගිය විට පසුව සංසිඳුණා. යන අරමුණින් සිටීම කල යුතුයද? නොයසේනම් ඉන් පසුව කුමක් කල යුතුදයි පහදා දෙන සේක්වා. වාක්‍ය දෙකක විතර මම හිතනවා කියවන්න ගැරි ලියන්නගේ ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට සංසිඳුණාට පස්සේ පසුව සංසිඳුණා කියලා වගේ වාක්‍යයක් තියෙනක වාක්‍ය ඛණ්ඩයක් වචෙන්ට ගැලපෙන්නේ කෙසේ නමුත් ලියාගෙන ඉන්න කීිතෙන් සාමාන්‍ය දෙන්න හදන සාමාන්‍ය අර්ථය ගත්තොත් අරමුණ මූණට හම්බෙලා තියෙනවා අරමුණ ගොඩක් කළා නිරීක්ෂණය කරලා තියෙනවා එතකොට අරමුණේ විපර්යාසය විපරිණාමය පෙරලිය ගොරෝසුර දැනිච්ච අරමුණ සිවුම් වෙන හැටි දැකලා තියෙනවා එතින් එනකන් ඒකට කරදර කරලත් නැහැ හොඳයි එතකොට මේ විදිහට සංසිද්ධිච්ච අරමුණ තමට කොච්චරලා පවත්වන්න පුළුවන්ද කියන එක තමයි මෙවැනි යෝගාවචර වල තියෙන අභියෝගය. ඒකට හේතුව මේකයි මේ බොහොම අමාරුයි මේක සංසිඳවකට පස්සේ හිත සැක කරනවා. දැන් මොකද කරන්න කියලා. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. බලන්න අරමුණු නැති නිසා. එහෙම නැත්නම් බයට ආයෙ ආයෙ හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනතුරුදායක තත්වයක් වැටෙන්න පටන් ගන්නවා. මේ හතරෙන්ම කෙලස් කියලා කියනවා. ඉතින් නිසා මේක උපයා ගත්තට ඒ උපයා ගත්ත දේ රකින්න බෑ අපේ සාමාන්‍ය බුද්ධිය සාමාන්‍ය මනස මේකට පුළුවන් තරම් හතුරුකම් කරනවා. මොකද එයාට කෙලෙස් නැහැ දැන්. එයාට අවශ්‍ය කරන කෙලෙස් නැති නිසා වික්ෂිප්ත වෙනවා. බය වෙලා බයලා කියන ඕම නිකන් ඉන්න එපා මොනෝ හරි කරපන්. එනතම් මොනවද අහගනි මොනවද කරන්න ඕන කියලා. එහෙම නැත්නම් බුදිය ගනි. එනතම් හයිය හුස්ම ගනි. ඔය එක එක එක එක පෙරලි කරනවා. ඉතින් ඒ වෙලාවේදී කළ යුත්තේ මොකද්ද කියලා කියනවනම් මේ වගේ විස්තර කියන්න පුළුවන් නැත්නම් කෙටියෙන් කියන්න පුළුවන් මොනවත් නොකර ওই උපයාගත් එක කොච්චර වෙලා රකින්න පුළුවන්ද කියලා බලන්න මේකේ ඒක ලියලා නැහැ. මට මේ විදිහට තැම්පත් වුණාට පස්සේ මම මෙච්චර වෙලා මේ තැම්පතුවේ මං හිටියා විවේකේ හිටියා ඊට පස්සේ මෙහෙම වුණා කියන විස්තර මොකක්වත් නැහැ. ඒ නිසා දල උපදේශය තමයි එහෙම උපයා ගන්නාලද ඒ විවේකය කොපමණ වේලාවක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තමගේ සත්පුරුෂකම මනින්න මිනුම් දන්නා. අසත්පුරුසයි නම් එක්පනට මේක අවුල් කරගන්න. එක්ක හයියෙන් හුස්ම ගන්න ගිහලා එක්ක නින්දට වට්ටගෙන එහෙම නැත්නම් සැක කරලා එහෙම නැත්නම් බය චකිත ඇති කරගෙන. ඒ නිසා මේකට හුරු කරන්න පුළුවන් තරම් අසත්පුරුෂ නොවි මේ උපයා ගන්නාලද මේ විවේකය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා කළ යුත්තේ මොකද්ද කියලා කියනවනම් කියන්න තියෙන්නේ මොනවත් නොකර ඉන්න එක තමයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මම මීතිරිගල නිස්සරණ වනයේට පැමිණි තුන්වෙනි අවස්ථාවයි මේ. පරියංක භාවනාවේදී මට මෙතන යන අදහසට හිත යොමු කළෙමි. මම මෙතන. ඔව්. මම මෙතන යන අදහසට හිත යොමු කළෙමි. 3 4 වරකට වඩා ඒ මෙනෙහි කිරීමට නොහැක. වෙනස් සිතුවිලි ගලාගෙන එන බව වැටහේ. නැවත නැවතත් මූල කර්මස්ථානයට හිතගෙන එමි. එමෙම්ම ආනාපාන ගැන බලන විටද නාසයේ අග්‍රයේ හෝ උඩුතොලේ හෝ කිසිම තැනක හුස්ම වදින බව නොතේරේ. එහෙත් ආස්වාස හුලං ගැනම සිතමින් එය වටහා ගැනීමට උනන්දු වෙමි. මේ වෙලාවට හිසේ රදයක් වෙන වේදනාවක් දැනේ. හුලං රැල්ල ගැටන තැන නොදැනුණාට හුස්ම ගන්න බව හැඟේ. එවිට ඒ ගැන හිත යොමු කෙරුවෙමි. ඒද වාර 3 බලන විට සිතුවිලි ගලා එයි. නිවෙසේදී භාවනා කරන විටදීද මෙසේමයි. මේ භාවනාව කිරීමට මට බැරි වෙයිද? සැකයක් ඇත. වසර ගණනාවක් උනන්දු වුවත් ආනාපානය මෙනෙහි මෙහෙම වෙන්නේ ඇයි කියා පහදා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේකේ එක වාක්‍යයක් තියෙනවා මට භාවනා කරන්න බැරි වෙයිද කියලා සැකයක් තියෙනවා කියලා මේකට තමයි භාවනා කියලා කියන්නේ. කරලා කරලා කරලා පුරුදු වෙනකොට තේරෙනවා මෙහෙම නැතුව කාටවත් මේ ඉඳගත්ත ගමන් ඒ සාන්ත සුන්දර තත්ත්වෙ ඉන්නේ නමුත් මේකෙදි දෙපොලක ඉංගියක් තියෙනවා. ඉංගියකට පාර තියෙනවා. ඉඳගෙන මම මෙතන කියලා මෙනෙහි කරලා ස්වල්ප වේලාවකින් දෙතුන් හතර වතාවක් කරනකොට හිතවිලි එනවයි කියන්නේ. ආස්වාද ප්‍රසවාසයේ හමුණාට පස්සෙත් ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරනකොට හිතවිලි එනවයි කියලා තියෙනවා. ඊට පස්සේ මේ හිතවිලි ගියාට පස්සේ නැත්නම් මේ කරදරේ සද්දා හරි වේදනා හරි හිතවිලි හරි ගියාට පස්සේ නැවතත් මම දැන් මෙතන කියන එක මෙනෙහි කරන්න උත්සාහ ගත්ත බවක් නැත්නම් ආයස්තරක ආනපානි වශයෙන් මෙනෙහි කරන්න ගත්ත උත්සාහයක බවක් ටිපිය සතහන් නැහැ. නමුත් මම දැනගන්න කැමති මේ ලියපු එකනා කැමැතිද ඒ තොරතුරු විස්තර සභාගත කරන්න එක සැරයක් ඉරියව්ව බලලා කලදර වුණාට පස්සේ නැවත ආයෙ ගණ්ඩම බැරිද ඉරියව්වට නැත්නම් එක සැරයක් ආනපාන කරගෙන ඉන්නකොට හිතවිලි ආවට පස්සේ නැවත ආනපාන ගණ්ඩම බැරිද නැවත ගැනීමේදී තමන්ට බාධාවක් තියෙනවද කියලා මේ හිතවිලි ඇවිල්ලා ගියාට පස්සේ නැවත ආනපානට හෝ පිම්බීම හැකිලීමට හිත ගන්න බාධාවක් තියෙනවද කියන එක විතරක් මම දැනගන්න කැමතියි. ඒක දිගේ මට පුළුවන් පාර කියලා දෙන්න. මේ ප්‍රශ්න ලිපේකන කැමතිද මේ මම අහන ප්‍රශ්නට උත්තරයක් සපයන්න. එහෙම නැතුව මට අමාරුයි ඒක පාක්ෂිකව කරන්න. ඒ නිසා මම අනිත් දවසේ ලියනවා. කැමති නැත්නම් ප්‍රශ්නයක් නැත්තේ නෑ. කැමති නම් එහෙම හිත පිට යන එක කාගෙත් හැටි. නමුත් නැවත හිත අරමුණට එක්කෝ ඉරියව්වට මම දැන් මෙතන කියන එකට ආනාපානයට ගන්න බැරිකමක් කාටවත් නැහැ. ඉවසීමෙන් යුක්තව නැවත නැවතත් අරමුණේ හිත යොදන එක තමයි කරන්නේ. එතකොට ඒ කරන ප්‍රමාණය සාර්ථක වෙන්න වෙන්න විශ්වාසයෙන් කරන්න කරන්න හිතට මේ හිතවිලි වලින් එන කරදර අඩු වෙනා විතරක් නෙවෙයි ඒක කොච්චර ආවත් මට නැවත අරමුණේ හිත තබා ගැනීමේ හැකියාව හිතවිලි වලට නතර කරන්න බෑ. මොනම බාධාවකට නතර කරන්න බෑ. අන්න ඒක සමාදන් වෙච්ච දවසේ ඔය ඔක්කොම කරදර කෙලෙස් වලට කෙලෙසුත් එකයි නැවත අරමුණට හිත නංවා ගන්න මට පුළුවන් හැකියාව ඒ ඔක්කොට වැඩිය බලවත් කියලා තේරෙයි. එදාට කියයි භාවනා පටන් ගත්තයි කියලා. දැන් පටන් ගන්න තියෙන්නේ මම මේ විශ්වාසය ඇති කර දීම සඳහායි කියන්නේ නැත්තම් මේ වෙලාවෙදීම කට උතර දෙනවා මට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි මේ උත්තරින් තෑහිමකටපත් වෙලා ඊගා ප්‍රශ්නට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල පරියංකය සක්මන ඉරියහුවේයි හිත පිහිටවා පළමුවෙන් වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදුණු අතර ඉන්පසු ඔසවනවා ඉදිරියට තබනවා වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි. මුලදී පියවර කීපයක් ගිය පසු පාදයේ පොළවේ තැබීමේදී පතුල්ලෝට තද ගතියක් දැනුනි. ඉන්පසු එම තදගතියද දනහිස් දෙසට පැතුරුනි. මුලින්ම දකුණු කකුලේ දනහිස ප්‍රදේශ තදගතියක් දැනි ඉන්පසු වම් දනහිසටද එම තදගතිය දැනුනි. දකුණු දනහිසේ එම තද ස්වභාවය නැති වී ගිය අතර වම් දනහිස තද ස්වභාවයෙන්ම දැනුනි. පසුව එම තද ස්වභාවය වම් උරහිස ප්‍රදේශයෙන් දැනුනි. එය ඊතා තදින් දැනුණු අතර එම තද වූ ස්වභාවයෙන් දැනෙන අතරම පාදවලට හිත යොමා ඔසවනවා ඉදිරියට තබනවා වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ අර ඉස්සල ප්‍රශ්නේ මම අහපු ප්‍රශ්නට උත්තරයක් මේ ලියන එක නාලියලා තියෙනවා. අර වගේ තද ගතියක් හරි එහෙම නැත්නම් මොන කරදරයක් තියුණත් බැලුවොත් ඒක තියෙද්දිම නැවත වම දකුණ හෝ සෝනවා තබනවා හෝ උසෝනවා යවනවා තබනවා කියන විස්තර දැක් ගන්න පුළුවන්. ඒක නිසා අපට ඒ කරදරේ තියෙද්දිම හෝ කරදරේ ගියාට පස්සේ නැවත මේ අරමුණට හඳුන්වා දීමේ කටයුත්තර තමයි යෝගාවචරයි කියලා කියන්නේ. කරදරේ එනවා කරදරේ නිසා මට කරන්න බෑ මට බැරිද කියලා කණපින්නම් ගහන මනුස්සයට යෝගාවචරය කියන නම ගැලපෙන්නේ නැහැ. කරදර මොනවා ආවත් ඒක ඉවරනට පස්සේ ඕ ඒක එහෙම වෙනකන් ඉඳලා මූල කර්මස්ථානට හිත දාන එක තමයි කළ යුත්තේ මේකේම කරලා තියෙනවා. එතකොට ඒ කෙනාට කියන්න පුළුවන් නම් ඒ විදිහට උරහිසේ තද ගතියේ තියෙද්දී වම දකුණ බලනකොටයි ඊට ඉස්සලා උරහිසේ වම තද ගතියක් නොදැන හුස් වම දකුණ විතරක් බලනකොටයි නැත්නම් සක්මන විතරක් බලනකොටයි මොකද්ද වෙනස කියන එක කරදරේ යස්සෙන් තියෙද්දි මට මෙච්චර මෙච්චර බලන්න පුළුවන් කරදර නැත්නම් මට මෙච්චර මෙච්චර බලන්න පුළුවන් කියලා වෙනසක් දැක් ගන්න පුළුවන්ද කියන එක සභාගත කරන්න පුළුවන් නම් අර කලින් ප්‍රශ්නේට උත්තර නොදෙන්නේ කනට උත්තරේ ලැබෙයි දෙක ඒ විදිහට නැවතත් අරමුණට හිත ගන්නවා නම් මම පුංචි උපදේශයක් දෙනවා නැවත ඒ විදිහට හිත ගන්නකොට ඔසෝන යවනවා තමයි ගන්න එපා සක්මන් කරනවා කියන විතරක් හිත ගන්න මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් ඇවිදිමේ බුදියාගෙන නෙවෙයි. ඉන්නේ ඇවිදිමින් කියන එකට හිත ගන්න පුළුවන් නම් මේ තද ගතිය තියෙද්දි ඒ ඇති. ඒක මේ වම දකුණ වශයෙන් ඔසෝනා තබන වශයෙන් ඔසෝනා යවනා තබන වශයෙන් විස්තර නැතුනට ප්‍රශ්නයක් නැහැ. මේ තද ගතිය තියෙද්දිත් ඉරියව්ව මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඇති. උදාහරණයක් වශයෙන් කියනවා නම් පරියංකේදී මේ වගේ සද්දයක් වේදනාවක් හිතවිල්ලක් කරදරයක් ආවනම් තමන්ට පුළුවන් නම් නැවත බලනකොට පිම්බීම හැකිලි මුලමඳක බලන්න යන්න එපා. පිම්බි මේ ආනාපානෙ මුලමඳක බලන්න යන්නත් එහෙම ඒ දෙකෙන් කොයි එකවත් එපා. මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනේ. ඇවිදිමින් නෙවෙයි. ඒ හොඳටම ඇති. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා එතනලා යන්න පුළුවන්. ඒ නිසා පිට යන එකකින් තමයි ඇත්තටම යෝගාවචරයා මේ කමටහන් බණ තේරුම් ගත්තද කියලා තේරෙන්නේ. කරදර නැති වෙලාවේ භාවනා කරනවා කියන එක මේ කවුරුත් නැති පිටණික කාර්යලවනවා වගේ. කවුරුත් නැති පිටණික කාර්යලවන චිම්පන්සියෙකුටත් පුළුවන්. ඒකට ওই විශේෂ ඩ්‍රයිවිං ලයිසන් ඕන කරන්නේ එහෙම තමයි පුරුදු වෙන්නේ. පුරුදු වෙලා පාරක් දිගේ ගෙනියන්න වාහන එනකොට හප්පන්න නැතුව ගෙනියන්න මිනිසුන්ට හප්පන්න නැතුව ගෙනියන තමයි ඩ්‍රයිවිං කියන්නේ. ඒක නිසා අපි ඉස්සල්ලා එහෙම පුරුදු කරලා ඊට පස්සේ කරදර ටිකක් තියේදී පාරේ මිනිස්සු ඉඳදී ආන වාහන තියේදී ඩ්‍රයිවිං කරගෙන යනවා වගේ තමයි මේ ආනපන සතිය වඩනකොට ඉස්සරහට එනේවා. ඒ නිසා කරදර නැති වෙන්න අපේක්ෂා කරන්න බෑ. ඒක හරියට මේ මම පාරට යනකොට කාර් එක අරගෙන මිනිස්සු අයින් වෙන්න ඕනේ කියනවා වගේ. අනික් මිනිස්සු වාහන අතර කරලා මට පාර දෙන්න ඕන කියන. එහෙම වෙනවා රාජ්‍ය නායකයන්. අපි නිකම්ම නිකන් සිරිබිරිස්ලානේ අපි වාට බැසට කවුද අපිට පහන නතර කරන්නේ. අපිට ස්කෝට් දෙන්න කවුරක්වත් නැහැ. ඒසොට අපි දැනගන්න ඕනේ පුළු පුළුවන් වෙලාවෙ වැඩි කරගන්න. ඒක නිසා මේ දෙවෙනි ලියුමේ ටිකක් තොරතුරු තියෙනවා. මම ඉස්ලා හිටින අනික් අයගෙන් එහෙම කරදර ගැන වාර්තා කරන්න චෝදනා කරන්න තියෙනවා නම් ඒ කරදරේ අස්සෙන් අරමුණ බලන්න පුළුවන්ද? කරදරේ ඉවරුනාට පස්සේ අඩු ගන්න අරමුණට හිතන ගන්න පුළුවන්ද කියන එක වාර්තා කරන්න එතනදී සවිස්තර හිත යොදන්න එපා. සාමාන්‍ය ඉරියව්වට හිත යොදන්න පුළුවන් නම් ඇති කියන එක අමතර තොරතුරක් වශයෙන් මම ඉදිරිපත් කරනවා හිතේ තියාගන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිරීමට හැකිවන්නේ මීතිරිගල ආවොත් පමණයි. ගරු ස්වාමීන් වහන්සේ වම දකුණ ලෙස අවබෝධයෙන්ම পায় තබන විට වම් කකුල විලුඹේ සිට ඇඟිලි දක්වා පොළවෙන් ගැලවෙන බව වැටහේ. ඇඟිලි වලින් පිටුපසට බලය යොදමින් පාදයේ ඉදිරියට ගෙන ගොස් තබන විට ශරීරයේ සියලු බර දකුණු පාදය හට යෙදෙන බව වැටහේ. මෙසේ පියවර කීපයක් මාරුවෙන් මාරුවට වම දකුණ ලෙස වැටහේ. මේ ආකාරයටම දිගටම කිරීමම හරිද? සක්මන් භාවනාව පළමු පියවරේ සිට දැන ගැනීමට කැමැතියි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනේමදීම නිවන් දක්ිත්වා. ඔව් දවුලකල මිනිස්සුන්ට සක්මනක් හදාගන්න ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. සක්මන් හදන්න ඒකට වෙනම ලයිසන් ගන්න ඕනෙත් නැහැ. ඔය ටික වැලි ටිකක් ගෙනත් දාගන්න එකනේ තියෙන්නේ. නැත්නම් ලණු පෙතරක් දාගන්න එක. ඉතින් ඒ විදිහට කරනකොට බලන්න පියවර කීයක් දවසින් දවස දවසින් දවස විනාඩි කීයක් තප්පර කීයක් වැඩි වැඩියෙන් අරමුණේ ගත කරන්න පුළුවන්ද කියලා. ඒක හදාගත්තට පස්සේ තමයි අපිට විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විදිහට දිගට කරන්න පුළුවන් වැඩි වේලාවක් ඒ තාක් තුළට හිත සතියේ පිහිටනවා, කයෙහි පිහිටනවා. ඉතින් ඒක ලොකු පිටිවහලක් වෙනවා ඊට පස්සේ කරන පරියන්කේට. ඒ නිසා වැඩි වැඩියෙන් සක්මන් කරන ඉරියව්වේ හෝ වම දකුණ අරමුණේ හිත පත්වා ගන්න එක යන තමයි ආදුනිකෙක් වශයෙන් කළ යුත්තේ. දරුවන් සරණයි වන්දනීය පූජනීය අතිගරු ස්වාමීන් වහන්සේ මම පළමු වතාවට අද දින සක්මන් භාවනාව කෙලිමි. සක්මන්ේ ආරම්භයේදී සිතේ හා කයේ තද බවක් දැනුණා. වාර කීපයක් සක්මන් කරන විට මුළු කයම සැහැල්ලු විය. එහෙත් දකුණු පාදයේ දන හිතත් පහළ කොටස සක්මන් කරන විට එල්ලාගෙන යනවා මෙන් මට දැනුණි. මහා දැඩි තද ගතියක් මට දැනුනි. සක්පනේ දකුණු පාය විලුඹෙන් උඩට එසවෙනවා නැවත එය උඩට ඔසවන්න අපහසු බවක් වේදනාවක්ද දැනේ. පින්වත් ස්වාමින් වහන්සේ මහත් අනුකම්පාවෙන් මාහට සක්මන් භාවනාව ගැන සුදුසු උපදේශයක් හා පිළිතුරක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. මේ ඉස්සලකෙත් කියලා තුන සක්මන පිළිබඳව මූලික තොරතුරු ටිකක් දෙන්නයි කියලා මේකෙත් කියලා තියෙනවා. ඒක මම ඒක තමයි කිව්වේ අපි වැඩමුළු ආරම්භ කරනකොට කමටහන් උපදේශවල ඒක තියෙනවා. ඉතින් අපි නැවත නැවත මතු කරගන්න ඕනේ භවනා යන විදිහට. ඉතින් මේ විදිහට සක්මන් කරගෙන යනකොට කෙලෙස් අඩු වෙන ගතියක් ආවොත් සක්මන්ට හිත බැඳෙන ගතියක් ආවොත් ඇඟේ මෙතෙක්කල් නොදැක්ක සක්මනේ කරනකොට තියෙන විලෝපන ගොඩාක් තේරෙන පටන් ගන්නවා. සමහරලාට කෙලින් ඇවිදින්න බෑ යහට මෙහාට වෙනවා. එහෙම නැත්නම් සක්මනේ හිත තියාගෙන ඉඳි රූප බලන්න යනවා. එහෙම නැත්නම් මේ අතපය වැඩ කරන්නේ ඔක්කොම නිකන් රූක ඩික නූල් හෙල්ලෙන්න වගේ නූල් අනු එහාට මෙහාට වෙන හැටි පේනවා. මේ වගේ ගොඩාක් විස්තර පේනවා. ඒ කියන්නේ හොඳට සක්මන්ට හිත සතිය පිහිටලා කියලා. සතිය පිහිටන්න පිහිටන්න හිතපු නැති විලෝපන පේන්න පටන් ගන්නවා. ඉතින් දන්නේ නැති යෝගාවචරයා මේ විලාට ආය මේ හසුරුවන්න හදනවා. ඒක නිසා සක්මන හරියනවනම් කයට හිත ආවනම් Tamanට තේරේ වැඩි වැඩියෙන් සතුටුමත් වෙන්න වෙන්න මට ඕනේ දේ නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට හෝ ඇවිදිනකොට ඒක ඒ සංසාරගත පුරුද්දට කෙලෙස් වල හැටියට තමයි ගමන සිද්ධ වෙන්නේ. ඉතින් අර ඒක දකිනකොට සතිය නිසා වැඩි වැඩි තොරතුරු පේනකොට කෙලෙස් කැමති නෑ ප්‍රകൃතිය දකින්න. කෙලස් කැමැති මේ Taman රංගපානවා දකින්නයි. ඉතින් ඒ නිසා මේක ගොඩක් දේවල් පෙනේවි. වැඩි වැඩියෙන් දිහා බලානින්න එකයි යෝගාවචරයාගේ තිබිය යුතු ආකල්පය මේ වගේ වෙනස් වීම දැක ගැනීමට ලෑස්ති වෙලා යන්න. මොනම දෙයක්වත් ආවට විරුද්ධ වෙන්න එපා. මොනම දෙයකටත් අරියාදු වෙන්න එපා. මේ පෙන්නන දේ ඇති හැටිය මෙතෙක් කල් මේවා නොදැක්කේ බලපු නැති නිසා. දැන් බලනකොට පේනවා. මේ පේන දේවල් වලට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් භාවනා කල් යනවා. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. මේකට තමයි සතිය පිහිටුනයි කියන්නේ. පිහිටුවට පස්සේ අපිට ඕන දේ නෙවෙයි පේන්නේ. ඇති හැටිය පෙනේවි. ඒක වැඩි වේලාවක් බලන ඉන්නකොට තමන්ට ඒ ඇති හැටිය ඇති විදිහට දකීමේ ඥාණය පහළ වෙනකොට තමයි පොඩ්ඩක් හරි භවනා රසයක් එන්න පටන් ගන්න මුලදි ටිකක් නూరుණු පුරුත් තැනකට ගියා වගේ වැටෙනවා. මේ ඇවිදලා නැතුරුකම නිසා නෙවෙයි. ඇවිදිල්ලට හිත යොදලා ඇවිදිනකොට. ඒක හොඳ ලකුණක් භවනා පිහිටලා තියෙනවා කියලා සතිය පිහිටලා තියෙනවා කියලා ඒ නිසා දිගට මේ විදිහට කරගෙන යන්න කියලා මතක් කරන්න පුළුවන් මේ උපදේ මේට අමතරින් වෙන උපදේශයක් දෙන්න ඕන කමක් නැහැ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස සක්මන සිදු කරන අවස්ථාවේදී දකුණ වම ලෙස පියවර 10ක් පමණ සිහියෙන් පියවර තැබිය හැකියි. නිරන්තරව සිත වෙනත් අරමුණු සිතවිලි ඇති වෙනවා. නමුත් ආයාසයෙන් විනාඩි 20ක් පමණ සිතුවිලි ඇති වෙන විට අරමුණ වෙනස් වූ විට මෙනෙහි කරමින් සක්මන් කරන විට පොළව ඉස්සී යන බවට දැනි හුස්ම ගැනීමට අපහසු වී බිය වෙනවා. එසේ සිදුවීමට පෙර හොඳින් දකුණු කකුල තබන විට විලුඹ පළමුව පොළවේ ස්පර්ශ වන බව ඉන්පසු ඇඟිලි තබන බව වැටහෙනවා. වම් පායත් එලෙසටම වැටහෙනවා. බිය ඇතුව විට බියක් ලෙස මෙනෙහි කිරීමටද පෙර සිත විසිරී යනවා. මගේ සක්මන් භාවනාව සිදු කරන ආකාරයේ නිවැරදිද ගෞරවයෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. ඒක නිසා ඒක හරියට පේන්නේ කඹේ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. එනතන් තනියේ දණ්ඩක යන්න හදනවා වගේ. එනතන් කෝච්චි එක පීලක් උඩ යන්න හදනවා වගේ. නිකන් අසමබර භාවයක් තීරෙන පටන් ගන්නවා. මේ මහා සම්පූර්ණ මහ පොළොවේ යන්නේ. නමුත් ඒකට අවධානය යොමු කරපු ගමන් අර වගේ නිකන් කඹේ විදින ගතියක් පේන්න පටන් අර ගන්නවා. මේක මේ එකම අරමුණේ බොහෝ වේලාවක් පවතිනකොට ඕනම කෙනෙකුට වෙනවා. මේ සක් පරියන්කේදීත් වෙනවා. නමුත් පරියන්කේදී ඇත්ත එක වහගෙන ඉන්න නිසා මේ තරම් අත්දැකීම එච්චර සජීවී නෑ, සක්‍රිය නෑ. මේකදී ඇත්ත දෙක අරගෙන ඉන්න නිසා පේනවා වටපිට බල බල ඇවිද්දොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman දිහා බලන්න ගියොත් කරකොල ඇතරියා වගේ නිකම් මදයකට ප්‍රමාදයකට ලක් කරනවා. නැත් ඒක මේ ජීවිතේ පැහැර ගන්න තරම් දෙයක් ඇත්තේ නැහැ. ඒකට ලෑස්තිලා ගියොත් හොඳට තියෙනවා සතිය ආවනම් කයට ඇඟ කෝල වෙන්න පටන් ගන්නවා. භාවනා නිකන් කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට වගේ පේන්න පටන් අර ගන්නවා. බලන්නේ කෙනෙකුටත් පේනවා. මේ තාන්ගේ හිතට කයට හිත ආපු වෙලාව. ඉතින් ඒක නිසා යෝගාවචරය ඉස්සෙල්ලා විනාඩි 5ක් විතර සක්මනේ සක්මන් මළුවේම මෙනේ නොකර නිකන් එහාට මට ඇවිදින්න. ඒතකොට තමයි තේරෙන්නේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඊට පස්සේ මේ ওই කියන විදිහට අරමුණ මෙනේ කරමින් යන්න ගියාම ඕනේ ඉන්න පටන් අර ගන්නවා. අර වාගේ මේ සමබර නැති මොනවද විලෝපනවා. එහෙම වුණොත් ආයසර නිකන් එහාට මට ඇවිදලා බලන්න. ආන්නේ විදිහට මේක හුරු කරගන්න ඒ ඇඟට හිත ආවොත් ඒක මේ පිට හිත හිත හිත හිත මිනිස්සයාට ඒකම විලෝපනයක් මේකට කියන්න තියෙන්නේ මේ මරණ මොහොතේදී එක පාරටම ඇඟට හිත එනවා එදාට මැරෙනවා ඒ තරම් බයයි ඒකයි අපි මරණයට මෙච්චර බය භාවනා කරත් නැතත් මරණ මොහොතදී පිට යන ගමන් නතරලා ඒක පාරට එනවා. ඇවිල්ලා බලනකොටයි දන්නේ මෙච්චර කල් මෙයත් එක්ක ජීවත් වෙලා තිනවා මෙයා තාම අඳුරන්නේ නැහැ. අනම්මනම් බල බල හිටියේ අතීත අනාගතේ හිටියේ අරයමයා ගැන හිතුවේ අතන මෙතන ගැන හිතුවේ. දැන් මරණ මොහොතදී ලෙඩ වෙච්චහමත් ඕක වෙනවා. ඇඳකට කොටු වෙච්චහමත් වෙනවා. ඉතින් ඒ අර කයට හිතේන එක අපිට පේන්නේ කාලකන්නිකමක් මේ කම්මැලිකමක් විදියට. ඉතින් මේක පුරුදු කරනකොට ලෙඩ වෙන්න ඉස්සෙල්ලා හොඳට හයිය හතේ තියෙනවා සක්මන් කරලා බලන්න. මේ පරියන්ක කරලා බලන්න. ඒකට මරණයේදී වෙන දේ දැක ගන්න පුළුවන්. ඒකට මරණයේදී එන බිය තමයි ඔය ටික ටික එන්න පටන් අරගන්නේ. දැන් ඉතින් ආරක්ෂාව තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. එන්න එන්න එන්න මේක හුරු වුණාට පස්සේ ඔය බිය කියලා කියන්නේ සරුවචනංශගේ වචනෙන් කෙලෙස් වලට නමයි. බය කියලා කියන්නේ කෙලෙස් වලට. ඒ නිසා බලන්න මේ සක්මන් මෙනේ නොකර ඇවිදිනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරමින් ඇවිදින්න ගියාම ඔක්කොම ප්‍රශ්න මතුවෙනවා. ඒ කියන්නේ අපේ හිත ඒ තරම්ම භාවනාවට කැමති නැහැ. අපේ හිත ඒ තරම්ම වර්තමාන මොහොත අප්‍රිය කරනවා. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේ නමක්ම ඇවිල්ලා අපිට මතක් කරන්න ඕනේ. ওই සාමාන්‍ය ලෝකෙ පිස්සු කෙලින්න නම් ඕන තරම් ගුරුරු ඉන්නවා. නමුත් මේ කයට හිත ගන්න, අරමුණට හිත ගන්න, එසේ මෙසේ පාරමිතා පුරලමදි ධාරා සංකේය කල්පන පාරමිතා පුරලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම විශ්වාසය ඇති කරගෙන උන්වහන්සේ පූර්ණ කරුණාවෙන් කියනවා පුළුවන් නම් මෙන්න කරන්න වැඩි. කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තමයි කෝල වෙන එක. ඉඳගෙන ඉන්නකොට හෝ සක්මන් කරනකොට මේ කෝල වෙනවා. ඉතින් අන්න එකට ලෑස්තිලා ගිය කෙනාට තියෙනවා මේක භාවනා ප්‍රතිඵලයක්. සතුටු වෙන්න පුළුවන්. දන්නේ නැති කෙනා ඉතින් බය වෙනවා, කලබල වෙනවා, පිරිත් නූල් ගැට ගන්නවා, සාන්ති කර්ම කරනවා, භාවනා දාලා යනවා. ඒ නිසා මට සතුටෙන් කියන්න පුළුවන් භාවනා කරුවොත් නම් 100%ක්ම ප්‍රතිඵල තියෙනවා. මොකද බාර ගන්න කැමති නැත්තම් මොකද කරන්නේ? එන භාවන හැම ප්‍රතිඵලයකටම බය වෙනවා. කලබල වෙනවා. ඒ නිසා අපි ලෑස්තිලා යන් ලෑස්තිලා ගියාට පස්සේ ඒකේ තියෙන පැංගිරි ගතිය, විෂ ගතිය, ඇඹුල් ගතිය අඩු වෙනවා. ඒකයි අපි මේ හයිය හත්ති තියෙන ඩායි කරගන්න හදන්නේ. ඒ නිසා මේක හොඳයි ලෑස්තිලා යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. භාවනාව සඳහා පරියන්කේ වාඩි වී ඉරියව්ව දෙස බලා සිටින විට විනාඩියක් දෙකක් වැනි කාලයකදී නාසයේ අගින් නලයකින් හුස්ම ගමන් කරන ලෙසට ඇල් වතුර වගේ සීතලට හුස්ම ඇතුල් වනු දැනෙනවා. පසුව හිමාලය වගේ ඇතුල් වුණාට වඩා රස්නේ හුස්ම පිට වෙනවා දැනෙනවා. දීර්ඝ ආශ්වාස කෙටි ප්‍රශ්වාස ලෙස හඳුනා ගැනීමට හැකියි. මෙම ආකාරයට නිශ්ශබ්දව වට පිටාවක විනාඩි 20ක් පමණ කිසිම වේදනා රහිතව මෙනෙහි කළ හැකියි. ශබ්ද ඇසී සිත හැසිරුණු විට විසිරුණු විට ශබ්දයක් ලෙස මෙනෙහි කළ වහාම නැවත හුස්ම රැල්ලට සිත යොමු වෙනවා. දිගටම භාවනාව සිදු කරන විට එක් නාස් පුඩුවකින් පමණක් හුස්ම ඇතුල් වනු පිටවනු අයුරු පෙර ලෙසම දැනෙනවා. ඉන්පසු දැනීම නැති වී යනවා. මෙම අවස්ථාවේදී මා කල යුත්තේ කොමක්ද? එවිට මා ඉරියව් මාරු කළයොත් කළ හොත් නැවත හුස්ම රැල්ල දැනෙනවා. ගෞරවයෙන් මගේ ගැටලුව निराකරණය කර දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආගෙන ඉන්නකොට නම් ගැටලුවක් පේන්න නෑ. යන විදි බොහොම හොඳයි. නමුත් ඒක නා මේ මතු කරන්න හදන ගැටලු මොකද්ද කියලා ලියමනින් උලුප්පල දක්වන්නේ අහගෙන ඉනකොට තේරුණේ නෑ ඒ නිසා කැමැතිද මේ ලියපෙකනා කියන්න යන විදිය හැටියට මගේ පැත්තෙන් බලනකොට හොඳයි මොකද්ද ප්‍රශ්නේ කියලා මම කැමැතියි ඒකට ඒක සාකච්ඡාවට ගන්න ඒ ලියපෙකනා කැමැතිද මේ මතු කරන හදන ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න එහෙම නැත්නම් ඒ ලියුම ඉල්ලගෙන සටහන් කරලා දෙන්න මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා. මොකද මම අහගෙන හිටියා මට තේරුණේ නැහැ ප්‍රශ්නයක්. නිසා ප්‍රශ්න උස්මතු කරලා පෙන්නන්න. ඒකට අපිට පුළුවන් මතු දවසකදී ඒක ආයෙ සාකච්ඡාවට ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී කීප වතාවක්ම ඊටා පැහැදිලි ලෙස ධාතු ස්වභාවය අත්විඳ ඇත්තෙමි. තව වතාවකදී පතුලේ සිට දණහිස් දක්වා නලියන ස්වභාවයක් දැනිනි. තව අවස්ථාවක ඉන දක්වා නලියන ස්වභාවය දැනිනි. මෙය විදුලියක් හා ආකාරයටම සිදුවිය. ආනාපාන සතියේදී කය නොදැනී හුස්ම රැල්ල කයෙන් පිට මූණ ඉදිරියේ ඉහළ පහළ යන බවත් කීප විටක් දැනී ඇත. තවත් අවස්ථාවක හුස්ම රැල්ල පහළට ආවිත ටික වේලාවක් තප්පර 10ක් විතර නතර වී සිට ආපසු ඉහළට ආකාරයක් කීප විටක් දැනී ඇත. තවත් අවස්ථාවක ඉහළට ගිය හුස්ම රැල්ල නැවතී ආලෝකයක් දැක හුස්ම රැල්ල පහළට ආවවක් දැනිනි. මේ වේලාව හඳුනා ගැනීමට නොහැකි විය. රාත්‍රී නිින්දට යන අවස්ථාවල ඇස් අරගෙන ඉන්නවා වගේ දැනේ. කාමරයක ආලෝකයෙන් පිරෙන බවක් දැනේ. තව අවස්ථාවල නොයෙක් වර්ගී සම් ඇට වැනි පෙනේ. නිතර නිතර මේ ආකාරය ඇති වේ. උත්තර. තව් ඇටවැනි. ඒ වුණාට මේක මේ ප්‍රශ්නයක් මතු කරලා නැහැ. ඉතින් භාවනාදී මේකටත් වැඩි දේවල් පවා පේන්න පුළුවන්. ඒ කියන්නේ මොනක ප්‍රශ්නයක් නැත්තම් බොහොම හොඳයි. ඒ ඔක්කොම තියේදී ආනපන කොහොමද? ඒව නැතුව ආනපන කොහොමද? ධාතු මනසිකාරය වැටෙනකොට ආනපානේ කොහොමද ආදි වශයෙන් ඒක එක පසුබිම් තල මාරු කරද්දී මූල කර්මස්ථානයේ වැටෙන හැටි හොයන්න. ආන භාවනාදී අහවල දෙ වෙන්න බෑ කියලා මොකක්වත්ම නැහැ. ඒ වෙන කිසි දෙයකට අරියාදු කරන්න එපා. එන දෙයකට එන්න අරින්න හොඳට ඒක ඉස්පස් වුණාට පස්සේ පේන දේ බලන්න ඒ හරහා හෝ ඒ අල්ලපනල්ලේ Tamanට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා බැලුවොත් තේරෙයි මොන්නම කරදරයකටවත් ආනපානේ වළක්වන්න බෑ. ඔය මොන જાතියාවත් හුස්ම ගන්න එක අපි නතර කරන්නේ අපිට සිහියලවලා බලන්න තියෙන්නේ මේ සීතලට වැටුණත් උඩුසුපට වැටුණත් ආලෝක පෙනුණත් ඇස් දෙක ඇරියා වගේ පෙනුණත් හුස්ම ගන්න එක බලන්න පුළුවන්ද කියලා බලනවා නම් එnde end end ආනාපාන සතිය නැත්නම් සතිය විවිධාංගීකරණය වෙන්න පටන් අර ගන්නවා. ඒකට හොඳ පසුබිමක් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ලෑස්තිලා ගිහිලා එන ඕන දෙයක් තියේදී බලන්න තමන්ගේ මූල කර්මස්ථානයේ ආරසා කරගන්න පුළුවන්ද කියලා. පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව වම දකුණ ලෙසත් දෙවනුව එක් එක් පාදයේ ඔසවනවා තබනවා ලෙසත් මෙනෙහි කෙලෙමි. ඒත් තෙවනුව එක් එක් පාදයේ ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස මෙනෙහි කිරීමේදී ශරීරයේ සමබරව තබා ගැනීම තරමක් අතුරු විය. එම අවස්ථා තුන මෙනෙහි කිරීම සෙමින් සිදුවන නිසා තනිවම අනිත් කකුලට ශරීරය දරා සිටීමට අපහසු වන බවයි මගේ හැඟීම. මෙය තව තව පුහුණු වන විට මග හැරේවිද නැතිනම් එයට හේතුවක් තිබේද මේ தত্ত্বය මග හැරගන්නේ කෙසේද කාරිනකව පහදා දෙන මැනවි. තෙරුවන් මේ වගේ මොනවාක්වත් අටමණ්ඩ දෙයක් නෑ මම ආනපන මේ සක්මන් භාවනාවේ Taman ඉඳගෙන නෙවෙයි ඇවිදින්මින් ඉන්න බව දන්නවා නම් ඒ ඇති. ඔක වම දකුණ කිව්වත්, ඔසවනවා තබනවා කිව්වත්, ඔසවනවා යවනවා තබනවා කිව්වත් කොයි එකේදීත් ඇවිදින බව දන්නවා නම් එච්චරයි. ඒ නිසා මේ අනවශ්‍ය විදියට මේ දෙන උපදේශ භාවනා මෝරන්න ඉස්සලා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා හරියට හිත නරක කරගන්නවා. හරියට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා නිතරම බලන මොන ප්‍රශ්නේ ආවත් මම මේ ඇවිදින්මින් ඉන්න බව දන්නවාද කියලා. මේක වම දකුණු වශයෙන් වෙන්න පුළුවන්, ඔසවීම තැබීම වෙන්න පුළුවන්, ඔසවීම යැවීම තැබීම වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපදේශ දීලා තියෙන්නේ ඒ භාවනාව දියුණු වෙන ක්‍රමයට කරන්න. ඉතින් ඔක්කොමලා පටන් ගන්න හදනවා අර අමාරුම තැනට යන්න. ඒක භාවනාවේ දියුණුවක් කියලා හිතලා අනිවාර්යයෙන්ම අනා ගන්නවා, ආර්ය මාර්ගයක අවුල් කර ගන්නවා. ඒ සමම හරිය කැමැති මතක් කරලා දෙන්න. බාහිර අරමුණක් ආවා. එහෙනම් මේ ඕනකට වැඩිය මෙනෙහි කරන්න කියලා අවුල් කරගත්තා. එහෙම නැත්නම් තෝන්තු වෙනව කොයි එකාවත් බලන්න මම දැන් ඇවිදින්මින් ඉන්න බව දන්නවද කියලා? ඉඳගෙන නෙවෙයි කියලා දන්නවද කියලා? නිදාගෙන නෙවෙයි කියලා දන්නවද කියලා? එච්චර එච්චර සක්මන කියන්නේ. ඒ නිසා අනවශ්‍ය මේ ව්‍යාකරණ දාගෙන අනවශ්‍ය සමීකරණ දාගෙන මේක නිකං අවුල් කරගන්න එපා. ඒක ඒක භාවනාවේ යනකොට ඒවා තිද්ද වෙයි. Taman බලන්න පුළුවන් තරම් ඇවිදින බව දන්නවද කියලා. එතකොට ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මූලික උපදේශවල කිසිම විදිහකට මේ වගේ අපහසුයක් වෙන විදිහට උපදෙස් දීලා නැහැ. මේ කොහෙන් හරි අහගත් එකක් අර මේකට දාගෙන ඉක්මනට ඉක්මනට ඉක්මනට කාර් එකේ 3rd gear එකට දාගන්න හදනවා ඒ කාර් එක ඇදිලා යන්න ඉස්සෙල්ලා 3rd එකට දාන්න පුළුවන් idle run දීලා first එකට දාලා second එකට දාලා engine එක දුවනකොට නම් third එකට දැම්මොත් ignition ගහන්නේ නැහැ නැත්තම් අමාරු වෙටෙනවා ඒ වේගයත් එක්ක තමයි ගියර එක මාරු කරන්නේ. එහෙම නැතුව මේ මම මේ දෙක තුනම කරලා තියෙනවා කියලා ඉගෙන ගන්න හිතාගෙන දෝ ඉක්මනටම යන්න හදනවා ඒ සෙවීම යෑම තමයි ඒකට ඒකට වැඩිපුර ලකුණු හම්බෙයි කියලා මොන්න පිස්සුද ඇවිදින බව දන්න එකට තමයි වැඩිම ලකුණු ගන්න හම්බෙන්නේ ඒ නිසා ඕනේ අවුලක් ආව සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියන එක දන්නවනම් ඒක ආරක්ෂකයෙක් වශයෙන් තියාගන්න අනවශ්‍ය මේ සමීකරණ ඔළුවේ දාගෙන අවුල් කරගන්න එපා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මෙය මාගේ ප්‍රථම සක්මන් භාවනා අත්දැකීමයි. මා මීට පෙර සක්මන් භාවනාව සිදු කර නොමැත. මා සක්මන් භාවනාවේ යෙදෙන විට ප්‍රථමයෙන් වම දකුණ ලෙස පාදයේ තැබිමි. අනතුරුව යටි පතුලට දැනෙන විවිධ හැඟීම් මෙනෙහි කෙලෙමි. මද වේලාවක් මා සක්මන් කරන විට ඔසවනවා, තබනවා, දුරක් ඉදිරියට යාමේදී පාදයේ රත්වීමක් වැනි අත්දැකීමක් ලැබෙමි. එය අකණ්ඩව පැවතුනි. සක්මන අවසානයේ පරියංකයට වාඩි වූ පසු සිත විනාඩි 5ක් 10ක් පමණ වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ තැබීමට හැකිවිය. ඉන්පසු සිත විසිරී ගියේය. ස්වාමීන් වහන්සේ මා භාවනා කිරීමට පටන් ගත්තේ මීට මාස කිහිපයක සිටයි. ස්වාමීන් වහන්සේ මට මෛත්‍රී බුද්ධානුස්සති වැනි සමත භාවනාවන් වැඩිීමේදී සිත විසිරී නොයයි. නමුත් ආනාපාන සතියේදී විශාල වශයෙන් සිත විසිරී යයි. එබැවින් මම මේ පුරුද්දක් ලෙස එවැනි සමතයක් වඩා ඉන් පසු ආනාපානයට පැමිණීමි. නමුත් මෙම වැඩසටහනේ මූලික අරමුණ ආනාපාන සතිය බැවින් එය හරි හැටි නොවැඩීම නිසා විශාල කලකිරීමෙනි පසුවෙමි. මා භාවනා කිරීමට ඉතා කැමැත්තෙන් හා උනන්දුයෙන් සිටිමි. මාහට අනුකම්පාවෙන් උපදෙස් සපයන්න. මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ නැති එකේ දෝෂේ. මේක ආනාපාන සති භාවනා වැඩමුළුවක් නෙවෙයි සතිය පිළිබඳ භාවනාව. බුද්ධානුසතියත් සතියක්. කායගත සතියත් සතියක්. ඕනේ සතියක් තියෙන එක අපි අගය කරනවා. ඉතින් ඒ තියෙද්දි මේ ආනාපානයක් අල්ලගෙන පුදුමාකාර ප්‍රශ්න තෝගයක් ඇති කරගන්නවා. ඒ නිසා භාවනාදී මොනවා හරි අපේක්ෂා කරොත් අපේක්ෂාව සුන් වෙනවා බංග වෙනවා මේ ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. ඒ නිසා මේ වාඩි වෙලා ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඇවිදීමෙන් නෙවෙයි බව ලකුණු 100%ක්ම ලැබෙනවා කියලා හිතා ගන්න. ඒක මේ ආනපන හොයන්න ගිහලා ඒක නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙනවා නම් මේ උවමනාවෙන් අමුමම කණ්ඩ හදනවා gediye ඉදලා වැටෙන ඉස්සලා. මුචි මේ අමුමම කණ එකට බේත් නැහැ. ඒ නිසා මම කියනවා කරුණාකරලා උපදේශපන්ති නැවත අහන්න ওই gederin ගෙනාවු මොකද්ද ඔළුවේ කුරුවල් වෙනවා. මේක ආනාපාන සති වැඩමුළුවක් නෙමෙයි මේක සතිය පිළිබඳ වැඩමුළුවක්. සතිය පැවැත්වීමයි අපි කරන්නේ. ඒ නිසා අර අරමුණ නැතුණයි කියලා මේ අරමුණ ලැබුණයි කියලා මොනම පශ්චාත්තාවයක් වෙන්න ඇවිල්ලා ඉච්ඡාබංගත්වයක් එනවනම් මට හරිම සතුටුයි. වැරදි වැඩේ කෙරුවොත් ඉච්ඡාබංගත වෙන්න ඕනේ වෙච්චාමයි. නැවතත් උපදේශ අහන්න. ආයසරයක් උපදේශපන්ති අහන්න මේ සාමාන්‍ය සරල මනසකින් gederin ගෙනාවු ඒව ඔළුවේ දාගන්න නැතුව අහන්න. ඒකෙදි කියලා තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලා ඊගාට පේන අරමුණ අරමුණු කරයි. පිම්බි මැකිලිම ආනපාන. එහෙම නැතු මේ ආනපාන නැතුණයි කියලා පශ්චාත්තාපයට දෙයක් නැහැ. ඒ නිසා මූලික උපදේශයන් කන් දෙන්න කියන සරල උපදේශය තමයි දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව වම දකුණ යන පියවර මෙනෙහි කරමින් සිදු කෙලෙමි. එහිදී වම යනුවෙන් පියවර තබද්දී මගේ වම් පාදයේ පොළව සමග ගැටෙන විට මගේ පාදයට දැනෙන සීතල උණුසුම් ස්පර්ශය හා රළු සිනිඳු පාස අද්විතීයමි. මෙලෙස මට වම දකුණ ලෙස පියවර මාරු කරන සෑම විටම මගේ පාදයට දැනෙන ස්පර්ශය දෙසට හිත පිහිටුවා ගත්ෙමි. මෙලෙස මෙනෙහි කරමින් යන විටදී පාදවල මාංශ පේශීන් තද වී තද වී ගමන් කර නොහැකි අන්දමට පත්වන බව දැනිනි. එයට හේතුව කුමක්දයි සිතාගත නොහැක. එවිට මා මොහොතක් නතර වී නැවත සක්මන ආරම්භෙමි. එවිටද නැවත පෙරමෙන් මාංශ පේශීන් තද ගතිය දැනේ. නමුත් මම ඒ වේදනාව ඉවසගෙන සක්මනේ යෙදෙමි. මේ මගේ භාවනාවට දැඩි අපහසුතාවයක් බැවින් ඉදිරියට මගේ භාවනාව සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඒකිට ඒ විදිහට මස්පිඩුල තදවීම සාමාන්‍ය ගමනකදීත් වෙනවනම් රෝගයක්. සක්මන් කරනකොට විතරක් වෙනවනම් මේක භාවනාවේ මතුවෙන එකක්. එක උපදේශයක් මට දෙන්න පුළුවන් නැත්නම් මතක් කිරීමක්. භාවනාවේදී මතුවෙන දෙයක් නම් කවදාකවත් ඉවසන්න බැරි මට්ටමට එන්නේ ඒක සාමාන්‍ය දල නීතියක්. භාවනාවේ මතුවෙන ඕනම ගොඩක් දේවල් මතුවෙනවා. කිසිම දෙයක් ඉවසන්න බැරි ගතියකට එන්නේ නැහැ. ඒ නිසා එතන ඉවසාගෙන යන්න තියෙන්නේ එහෙම නැති දෙයක් නම් භාවනාවෙන් පිටත් වෙයි. නිකන් ඇවිදිනකොටත් මානසික පිටු තද වෙයි, ඇවිද ගන්න බැරි වෙයි. එහෙම නැත්නම් බෙහෙත් කළ යුතු ලඩක් වෙන්න පුළුවන්. මේක භාවනාදි විතරක් එන එකක් නම් භාවනා දියුණුවකින් එන එකක්. අපිට වාසියට තියෙන දේ තමයි භාවනාවේදී මතුවෙන මොනම වේදනාවක් හෝ සංකල්පයක් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ. ඒක නිසා ඒ තියෙද්දි දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන කාරණාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සිදු කිරීම ආරම්භ කළ අවස්ථාවේදී වම දකුණ යන යනුවෙන් සිතමින් සක්මන සිදු කෙලෙමි. ක්‍රමයෙන් පාය තබනවා ඔසවනවා යනුවෙන් සිතමින් පාද පොළවේ ස්පර්ශ වන ආකාරය දෙස අවධානය යොමු කෙලිමි. එහිදී විලුඹුව පොළවේ ස්පර්ශ වන අයුරුත් දෙවනුව පතුල පොළවේ ස්පර්ශ වන අයුරුත් අවස්ථානයේ ඇඟිලි තුඩු පොළවේ ස්පර්ශ වන අයුරුත් කෙරෙහි අවධානය යොමු කෙලිමි. එහිදී දකුණු කකුල එලෙස පොළවේ ස්පර්ශය වන විට දකුණු කකුලේ මාංශ පේශීන් වල තද ගතියක් දැවිනි. ඒ මොහොතේම වම් කකුල එසවන බවත් එවිට වම් කකුල පොළවෙන් ඉහළට එසවන විට එම කකුලේ මාංශ පේශීන් ලිහිල් වන බවත් දැනුනි. ගරු ස්වාමින් වහන්සේ මෙලෙස ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සක්මන් භාවනාවේ යෙදෙමින් සිටින විට මින් පෙර මාළද අත්දැකීමක් යලිත් දුටුවෙමි. එනම් ඇවිදින අතරතුර අපගේ ශාරීරියේ බර තුළු මොහොතකට තනි පාදයක් මත රැඳවි තිබෙන බවයි. ඉන් පෙර අවස්ථාවක සක්මන් භාවනාව සිදු කිරීමේදී මාළද මේ අත්දැකීම මෙවර භාවනාව ආරම්භ කළ පළමු දිනේදීම අත්දැකීමට හැකිවීම නිසා මා සිතන්නේ පසුගිය වාරවල භාවනාවේදී මා සිත පිහිටුවීමට ගත කළ කාලයට වඩා පාස්වෙන් කෙටි කාලයකින් මට සක්මන් භාවනාවේදී මෙවර සිතේ අරමුණක පත්වා ගැනීමට හැකි වූ බවයි. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව සිදු කරන ආකාරය නිවැරදියි සිතමි. තවදුරටත් සක්මන් භාවනාව තුළ සිත පිහිටුවා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. අවසාන ප්‍රශ්නය තමයි. ඔය ඒකදී මගදී මතක් කරලා තිබුණා මේ පාර පටන් ගන්න දවසින් පෙරුණේ ගිය පාර වගේ නැතුව මම හරියට මේකෙන් පටන් ගත්ත නිසා නිවැරදි ක්‍රමයක් කියලා ඒකත් එහෙමයි. ඊටතේ ලොකම රහස තමයි ඕනම දෙයකට ලෑස්තිලා යන්න මොනම දෙයක්වත් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ. අපි මේක අහම්බයක්, චකිතයක්, බයක්, සැකයක් කරගත්තොත් මහා මේරු පර්වතය වගේ ලොකු දෙයක් වෙනවා. ඔය ලෑස්තිලා යන්න. ඒක තමයි අපි මේ ජීවිතයේ මැද වයසේදී හරි මුල් වයසේදී හරි අග වයසේදී හරි පොඩ්ඩක් භාවනා කරන්නේ. මේ ජීවිතේ වෙන්න තියෙන දේවල් භාවනා කරත් වෙනවා නොකරත් වෙනවා ඕක වළක්වන්න කවුරුත් නැහැ. භාවනා කරන එකට ලෑස්තිලා යනවා. ලෑස්තිලා ගියම යකා ওই කියන තරම් කළු පාට නැහැ. අනිත් දවසේ ඊටත් වැඩිය ඉස්සලා ලෑස්තිලා යන්න එතකොට එහෙම ගණන් ගන්න බ දෙයක් නැහැ. ඒ නිසා මේ දවස පුරා මේ මහා ලොක් කරලා කතා කරන දේවල් එකක්වත් කතා කරන තරම් වටින දේවල් නෙවෙයි බුදු ආමතුරන්. බුදුජානනාථි මේ ඔක්කොටම සම්බප්පලාප කියලා කියනවා. ඒකක්වත් අල්ල ගන්න තරම් දෙයක්වත් නැහැ, නම් කරන තරම් දෙයක්වත් නැහැ, කතා කරන තරම් දෙයක්වත් නැහැ. මේ ඔක්කොම දරා කියා ගන්න පුළුවන්. ඒ මට්ටමට යන්න යෝගාවචරයට පුංචි පුංචි අභ්‍යාස හම්බෙනවා. යෝගාවචර මේ වගේ කතා කරන්නයි, අරයට මෙට කියන්නයි, චරිචුරු ගන්න පටන් ගත්තොත් කෙලස් වැඩෙනවා. මුවින් නොවැඩෙන්න කිසි කෙනෙකුට වචනයක් කතා කරන්න එපා. මේක ඉවසන්න පුළුවන්ද බලන්න. ලෑස්තිලා යන්න. මීට වැඩි දෙයක් ආවත් ඉවසන්න පුළුවන්. ඒක නිසා ඒකට මනස සකස් වුණාට පස්සේ අපිට තියෙන මේ මනුස්ස මනසෙන් කොච්චරයිද අපි වැඩගන්නේ? අපි කොච්චරක් පුළුවන් දේවල් වලට කනපින්නම් ගන්නවද කියලා. චරිචුරු ගන්නවද කියලා. ඒක මේ අසත්පුරුෂ ගතියක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට පත් උත්තර දෙන මනුස්සයත් අසත්පුරුෂයයි. කියලා දෙන දින ඌවත් කතා කරන දේවල් දෝවා. ඌට වැඩිය අපි දුක් විඳලා තියෙනවනේ. ඒකෙදි කියනවා නිකන් ආදර්ශයක් පිණිස කාන්තාව ප්‍රසූත වේදනාවේදී විඳින දුක එකවර 60000ක් කැඩෙන දුකක් කිය. ඉතින් එව්ව විඳගත්ත කෙනෙකුට මේක මොකද්ද? මේ මදුරුවෙක් කනවයි කියලා මැස්සෙක් ඇහුවයි කියලා ඒව ගැන කතා කර නොකරන අපි සමාජයේ කතා කරලා තියෙනවා. ඕක පිරිමින් ඉතන කතා කරන්න එපා. ඌ ඕනේ නැහැ කියලා. මේ පුංචි දේවල් අල්ලගෙන මොයි තරම් ගහන්න ආදරෝ. බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා මේ දරා මොකද දැකපු නැති බබාලා නෙවෙයිනේ කවුරක්වත්. ඔක්කොමලා දුක් විඳලා තියෙනවා. ඒක ගැන කතා කරන්න එපා. දැන් මේ නියම වැඩේ යනකොට භාවනාව යනකොට ඔය මේ පුංචි පුංචි දේවල් එනකොට ඕවා ගැන කතා කරන්න ගියොත් මායයටයි පක්ෂ වෙන්නේ. කෙලෙස් වලටයි පක්ෂ වෙන්නේ. සම්පප්පලාව වලටයි යන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න. අන්තිමට බලනකොට පුදුමාකාර ඉවසීමේ ශක්තියකුත් ඇති වෙනවා. අපි මෙතෙක්කල් කතා කරලා තියෙන මොන තරම් තුච්ඡ දේවල්ද කියලා හිතේවි. මොනතරම් ගණන්ගත යුතු නැති දේවල්ද කොච්චරද කියනවනම් අද මේ හයියෙන් කතා කරන දේ හෙට වෙනකොට සත්ත පහක වටා ගන්නෑ. බුදුරජාණන් වහන්සේ කතා කරන දේවල් එහෙම නෑ අවුරුදු 2600ක් ගියත් වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්නේ ඒ ඒ වෙලාවට මතුවෙන මේ නිකම්ම නිකන් ගෙවිල යන ප්‍රශ්න වලට පුදුමාකාර වෙලාවක් ගන්න. ඉතින් එහෙම කතාවල් වලට කියන්නේ තිරසං කතා කියලා. තිරච්ඡාන කතා ඔළුව බිම දාගෙන කරන කතා නැගිටවන කරන කතා නෙවෙයි. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට තොරතුරු ඉදිරිපත් කරන්න එපයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඉදිරිපත් කරන්න අපි ගත යුතු පාඩම මොකද්ද? මෙතත් වැඩි කරදර එන්න පුළුවන් භාවනාදී මම ඒකට ලෑස්තිලා යන්නේ කියන මේ ලෑස්ති මනස සූදානම් මනස තියෙනවා අපි සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතා කියන මහත් මහානුභාව සම්පන්න එහෙම නැත්නම් මහත් තෙදැති පුද්ගලයෝ බවට පත් වෙනවා. නැත්තම් මේ පුංචි දෙයක් ආවත් මේවට උත්තර ඇති කියලා හිතාගෙන ඊට බංකොලොත් වෙලා චරිචුරු ගන්නවා. ඒතර බුදුහාඳුරෝ දුවේ පුතායි කියලා ආමන්ත්‍රණය කරන්නේ ලයිස්ට් නම කපලා දානවා අසත්පුරුෂයයි කිය. ඒ නිසා මේව ගැන ඉවසන්න පුළුවන් හරි ඉවසන්න භවනාදි මේ මේ අද මේ කතා කරපු ඔක්කොම දේවල් බලංගුයි. එකක්වත් අමතරක්වත් කලබලයක්වත් අතිරේකවත් නැහැ. දරාගෙන මූල කර්මස්ථානයේ සාධනය කිරීම තමයි අපි මේ පරියන්කේදී සක්මනේදී එහෙම නැත්නම් ඉදිනදා වැඩවලදී බලාපොරොත්තු වෙන්නේ. නිසා ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න සෑහෙන දුරට හොඳයි. තවදුරටත් මේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ පත්‍රිකාව බලලා එයාගේ මූලික උපදේශ වලට අහුම්කම් දීලා ඒක හිතේ තියාගෙන කරනවා නම් දවස් දෙකක් යනකොට පිටිසම හරියට කොච්චි පෙට්ටියක් කොච්චි පාර උඩ තිබ්බා වගේ පාර හැදිලා එයි. ඒ නිසා කමටහන් උපදේශ වලින් පිට දේවල් අනුගමනය කරන්න යන්නත් එපා. ලියනකොටත් ඒ කමටහන් වාර්තා පිළිබඳව අවධානයක් ඇතුව කරන්න. එතකොට සමූහෙම අපිට දවසකින් දෙකකින් හරි පාට වැටෙන්න පුළුවන් වෙයි කියලා ලකුණු පේන්න තියෙනවා. අපිට ලැබිලා තියෙන කාලයත් ඉවරයි ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නත් ඉවරයි තව විනාඩි 5ක විතර කාලයක් නම් ඉතුරුවත් වෙලා තියෙනවා තව කාට හරි කල්තබලඳ ප්‍රශ්නවලට උත්තර සපයන්න හෝ වෙන සභාවට ඉදිරිපත් කරන්න යමක් තියෙනවනම් කරුණාකරලා කාලය ගන්නයි කියලා මම ඉල්ලා හිටනවා නැත්නම් අපි මෙතනින් පස්සේ සක්මනට කාලය ගන්න බලාපොරොත්තු වෙනවා අවසරයි ස්වාමින් වහන්සේ මම අද දිනේ අත්දැකීමක් නෙවෙයි මීට කලින් භාවනා කරනකොට ලද අත්දැකීම පරියන්කේදී පරියන්කේ විනාඩි 30ක් පමණ ඉන්නකොට මගේ දකුණු කකුලෙන් ආව වේදනාවක් ගැනයි කියන්නේ. ඉවසන්න බැරි තරම් දකුණු කකුල ඇදෙනවා ඇදෙනවා මේ ගොඩාක් අස්සෙන් නිකන් වෙන බුබුලු දානවා වගේ බුබුලු නැගමින් අදිනවා ඒත් එක්කම කපනවා වගේ දැනෙනවා නිකන් කිරිස් කිරිස් ගාලා මට නිකන් ඇඟට දැනෙනවා කපන සද්දයක් වගේ. එහෙම කරලා බලනකොට මම ඒ දිහාම බලන විට එතකොට මට ආනාපානෙ නෙමෙයි ඇත්තටම මම ඒක දිහායි බලන ඉතියේ. එතකොට මේ කකුල එහෙම මෙහෙම වෙලා ඇදිලා ඇදිලා ගිහිල්ලා ඒ කකුල උඩට උඩට යනවා වගේ දැනුණා. උඩට උඩට ගියට පස්සේ මගේ ඇඟම ශරීරයම එකපාරට විශාල වෙනවා වගේ දැනිලා ඊළඟට එහෙමම ඒ විශාල වුණත් එක්කම නිකන් මේ වැලි ගොඩක් පහලට වැටෙනවා වගේ එහෙම නිකන් එකපාරටම අර වැලි ගොඩ ටිකින් ටික ටිකින් ටික අඩු වෙවි අඩු වෙවි පහලට එනවා වගේ පහලටම ඇවිල්ලා චුට්ටක් වෙලා රැඳිලා ඉඳලා එක පාටම පොඩ්ඩක් ගැස්සිලා නතර වුණා. ඊට පස්සේ එහෙමම මම මේ ඊට පස්සේ තමයි නැවත ආනාපානයට ආවේ. එතන ස්වාමීන් වහන්සේ මම මේ වේදනාව දිහා බලන්න හිටපෙක වැරදිද නැත්නම් ඒ වෙලාවෙත් අග්ගාලා ආනාපාන සතිය බලන්න ඕනේද කියලා එක ගැටලුවක් තියෙනවා. ඊට පහවෙනි දමං කරනකොට එහෙම එන්න යද්දි මම හිතුවා හරි මේක දිහා මම කියන්නේ කලින් හිටපු හොඳ දිහා සතුටින් බලන්න ඕනේ නැහැ. මේක ගැන දුක කියන්නේ වේදනාවෙන් බලන්නත් ඕනේ නැහැ කියලා නිකන් මම හිත දැන් මධ්‍යස්ථ කරගෙන වගේ ඉන්නකොට මට වේදනාවෙන් එන්නේ මොනවත්ම නැහැ ඒ දවසේ හොඳටම මේ භාවනා කරගෙන යන්න හැකි වුණා. එතකොට මම පළවෙනි දවසේ අනුගමනය කරපු විදිහද දෙවෙනි දවසේ අනුගමනය කරපු විදිහද එතන නිවැරදි කියලා දැනගන්න සතුටුයි ස්වාමීනි. දෙකම හරි. විජේදී විකල්ප කල්පනා කරන්න ඕනේ නැහැ. මේ දෙකෙන්ම Tamanට අවසාන වෙනකොට ආතතියක් නැති සාමාන්‍ය තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා භාවනාව කවදාකවත් එක භාවනාව දවස් දෙක සිද්ධ වෙන්නේ නැහැ. එක්කෙනෙකුට වෙන එක අනික් කෙනාට වෙන්නෙත් නැහැ. දවසින් දවස භාවනාවේ මුනත භාවනා පැතිකඩ බොහෝ වෙනස්. ඒ නිසා ඒකට තමන්ගෙම උපක්‍රම යොදලා තමන්ම කරන්න එක වැරදුනත් හරි හරියත් හරි. මොකද අපි පරෝපදේශ බලාපොරොත්තු වෙන්නේ ඉදිරිපත් වෙච්ච දේ මුණ දීලා බලන්න. ඊට වැඩි වෙනස් විකල්ප තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විකල්ප නෙවෙයි වැදගත් වෙන්නේ තමන් අත්දකපු දේ තමයි වැදගත්ම දේ. නිසා එනකොට ඒ දේට ආර්ය පරිශ්‍රණය කරන්න. තමන් දන්න උපක්‍රම දාලා කරන්න. පාවදීලා පැත්තකට වෙනවා හෝ එහෙම නැත්නම් අඬ අඬ ඉන්නවට වැඩිය ඒක දෙයියොත් බය වෙන ප්‍රශ්නයක්. බ්‍රහ්මියොත් බය වෙන ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නෙට තාම උත්තරේ හොයනවා. එහෙම කරන හැම උත්තරයක්ම හරියයි කියලා තමයි සරුවචනසේ සඳහන් කරන්නේ. අරක හොඳයි මේක නරකයි කියන්න බෑ. මේක ප්‍රයෝජනේ සලකලා කරන වැඩක් මේක භවනාදී තියෙන. එහෙම නැතුව මේ වෙන ඔක්කොටම හරියන කෝකටත් අයිලයක් සමීකරණයක් ප්‍රස්තාරයක් නැහැ. ඔය දන්න උපක්‍රම යොදවලා අතන ඇර දිකට භවනා කරනකොට Tamanට එක සැරේ නැති වුණාට ලැබිය යුතු මේ අත්දැකීම් පොඩි පොඩි ඒවා තැන් තැන් වලින් පිරිපිරි පිරිපිරි එන්න පටන් ගන්නවා. ඒ නිසා දෙකම හොඳයි කියන එක තමයි කියන්නේ. දැයි එමනම් අපි මෙතනින් පැයක පමණ වෙලාවක් ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ අපි තුනට මෙතෙන්ට රැස් වෙනවා පරියංක භාවනාවකට. මේ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි